මජ්ක්‍ධිම නිකායෝ උපරේ පණ්ණාසකෝ දේවදහා වග්ගෝ දේවදහා සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති දේවදහං නාම සක්ඛානං නිගමෝ తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి భిక్షవోతి බදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝච සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ යං කිංච ආයන් පුරිස පුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං කුබ්බේ කත හේතු ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තේ භාවාන් නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජ්ජින්නම් භවිෂ්‍යති තේ එවං වාදිනෝ භික්ඛවේ නිගණ්ඨා එවං වාදාහං භික්ඛවේ නිගණ්ඨේ උපසංඛමිත්වා එවං වදාමි සච්ඡං කිරතුම්මේ ආවුසෝ නිගණ්ඨා එවං වාදිනෝ එවං දෙක්ඛිනෝ යං කිංචායන් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං කුබ්බේ කත හේතු ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්ති භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන්දුක්ඛං නිජ්ජින්නම් භවිෂ්‍යති තේ තේචේ මේ වික්ඛවේ නිගණ්ඨා එවං පොට්ඨා ආමාති පටිජානන්තේ තියහං එවං වදාමි කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ජානාත අහෝහම් හේව මයං පුබ්බේ නනාහුවම් හාති නොහෙදං ආවුසෝ කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ජානාත අකරම් හේව මයම් පුබ්බේ පාපං කම්මං න නාකරම් හාති නොහිදං ආවුසෝ කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ඥානාත ඒව රූපං වා පාපං කම්මං අකරම් හාති නොහිදං ආවුසෝ කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ඥානාත එත්තකං වා දුක්ඛං නිජ්ජෙන්නං එත්තකං වා දුක්ඛං නිජ්ජීරේ සම්බං එත්තකම් හිවා දුක්ඛේ නිජ්ජින්නේ සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භයසති තී නොහිදං ආවුසෝ කිම්පනතුම් මේ ආවුසෝ නිගණ්ඨා ජානාත දිත්තේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදන්ති නොහිදං ආවුසෝ ඉති කිරතුම් මේ ආවුසෝ නිකණ්ඨා නජානාත අහුවම් හේව මයං කුබ්බේ නාහුවම් හාතේ න ජානාත අකරම් හේව මයම් පුබ්බේ පාපං කම්මං න නාකරම් හාති න ජානාත ඒව රූපං වා ඒව රූපං වා පාපං කම්මං අකරම් හාති න ජානාත එත්තකං වා දුක්ඛං නිජ්ජින්නං එත්තකං වා දුක්ඛං නිජ්ජේරේ සබ්බං එත්තකම් හේවා දුක්ඛේ නිජ්ජින්නේ සම්බන් දුක්ඛං නිජ්ජින්නම් භවිස්සති තී නජානාත දිත්තේව ධම්මේ අකුසලානං ධම්මානං පහානම් කුසලානං ධම්මානං උපසම්පදම් ඒවං සම්තේ ආයසමන්තානං නිගණ්ඨානං නකල්ලමස්ස වෙය්‍යාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං පුබ්බේ කත හේතු ඉති පුරාණානං සම්මානං තපසා ව්‍යන්තේ භාවා නවානං සම්මානං අකරණා ආයතින් අනවස්ස හෝ ආයතින් අනවස්ස වා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජ්ජෙන්නම් භවිස්සති තේ සචේතුන් මේ ආවසෝ නිගණ්ඨා ජානේයාත අහෝ වම් හේව මයං පුබ්බේන නාහෝ වම් හාතේ ඥානේයාත අකරම් හේව මයං පොබ්බේ පාපං කම්මං නාකරම් හාතේ ඥානේයාත ඒව රූපං වා ඒව රූපං වා පාපං කම්මං අකරම් හාතේ ඥානේයාත එත්තකං වා දුක්ඛං නිජ්ජෙන්නම් එත්තකං වා දුක්ඛං නිජ්ජීරේ තබ්බං එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජින්නේ සම්බන් දුක්ඛං නිජ්ජින්නං භයස්සති තේ ඥානේයාත දිත්තේව ධම්මේ අකුසලානං ධම්මානං පහානම් කුසලානං ධම්මානං උපසම්පදම් ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්‍යාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං පුබ්බේ කත හේතු ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවශ්‍ය වූ ආයතින් අනවශ්‍ය වා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජ්ජින්නම් භවිස්සති තී සේයතාපයාවසෝ නිගණ්ඨා පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස සවිසේන ගාල්හෝපලේපනේන සෝ සල්ලස්සතේ වේදනා හේතු දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීය තස්ස මිත්තාමච්ඡා ඥාති සාලෝහිතා විසක්ඛං සල්ලකත්තං උපට්ඨාසෙයොන් තස්ස සෝ විසක්ඛෝ සල්ලකත්තෝ සත්තේන වනමුඛං පරිකන්තේය සෝ සත්තේන පේ වනමකස්ස පරිකන්තන හේතු දුක්ඛාටිප්පා කඩුකා වේදනා වේදීය ඡස්ස සෝ විසක්කෝ සල්ලකත්තෝ ඒසනියා සල්ලං ඒසෙය්‍ය සෝ ඒසනියාපේ සල්ලස්ස ඒසනා හේතු දුක්ඛාටිප්පා කඩුකා වේදනා වේදීය ඡස්ස සෝ විසක්කෝ සල්ලකත්තෝ සල්ලං අබ්බහෙය්‍ය සෝසල්ලස්සති අබ්බාන හේතු දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීය ඡස්ස සෝදිසක්ඛෝ සල්ලකත්තෝ අගදංගාරං වනමුකේ ඕදහෙය්‍ය සෝ අගදංගාරස්සති වනමුකේ ඕදාන හේතු දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීය සෝවාපරේන සමයේන රෝල්හේන වනේන සංච විනා අරෝගෝ අස්ස සුඛේ සේරේ සයං වසී යේන කාමංගමෝ තස්ස ඒවමස්ස අහං කෝ පුම්මේ සල්ලේන විද්ධෝ අහෝ සිං සවිසේන ගාල්හෝ කලේපනේන සෝහං සල්ලස්සති වේදනා හේතු දුක්ඛාටිප්පා කටුකා වේදනා වේදීං තක්ෂමේ මිත්‍යාමච්ඡාඥාති සාලෝහිතා විසක්ඛං සල්ලකච්ඡං උපට්ඨාපේසුං තක්ෂමේ සෝ විසක්ඛෝ සල්ලකච්ඡෝ සත්තේන වනමුඛං පරිකන්ති සෝහං සත්තේන පේ වනමුඛස්ස පරිකන්තන හේතෝ දුක්ඛාටිප්පා කටුකා වේදනා වේදෙයින් තස්ස මේසෝ විසක්ඛෝ සල්ලකට්ඨෝ ඒසනියා සල්ලං ඒසී සෝහං ඒසනියා වේ සල්ලස්ස ඒසනා හේතු දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීන් තස්ස මේසෝ විසක්ඛෝ සල්ලකට්ඨෝ සල්ලන්නබ්බේ සෝහං සල්ලස්සාපේ අබ්බහන හේතු දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීන් තස්ස මේසෝ බිසක්කෝ සල්ලකත්තෝ අගදංගාරං වනමුකේ ඕදහි සෝහං අගදංගාරස්සපි වනමුකේ ඕදන හේතු දුක්ඛාටිප්පා කටුකා වේදනා වේදින් සෝම්හි ඒතරහි රෝල් හේන වනේන සංච විනා අරෝගෝ සුකේ ශේරේ සයං වසීයේන කාමංගමෝති एवमेव को आहुषो निघण्टा सचेतुं मे जानीयात् अह्वम्हेव मयम् पुब्बे न नानु वंहाति जानीयाथ अकरम्हेव मयम् पुब्बे पापम् कम्मम् न नाकरम् हाति जानीयात एव रूपम् वा एव रूपम् वा पापम् कम्मम् अकरम् हाति ඥානේයාත එත්තකං වා දුක්ඛං නිජ්ජෙන්නං එත්තකං වා දුක්ඛං නිජ්ජේරේ සම්බන් එත්තකං හේවා දුක්ඛේ නිජ්ජෙන්නේ සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂති තේ ඥානේයාත දිත්තේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදම් ඒවං සන්තේ ආයසමන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වේයාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං පුබ්බේ කත හේතුන් ඉතේ පුරාණානං කම්මානං සපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණ ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවෝ කම්මක්ඛයෝ කම්මක්ඛය දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛය වේදනාක්ඛයෝ වේදනාක්ඛය සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂ්‍යති තේ යස්මාජකෝ තුම්මේ ආවුසෝ නිගණ්ඨා නජානාත අහුවම් හේව මයම් පුබ්බේ නනාහුවම් හාති නජානාත අකරම් හේව මයම් පුබ්බේ පාපං කම්මං න නාකරම් හාති නජානාත ඒව රූපං වා ඒව රූපං වා පාපං කම්මං අකරම් හාති නජානාත එච්ඡකං වා දුක්ඛං නිජ්ජෙන්නං එච්ඡකං වා දුක්ඛං නිජ්ජේරේ සම්බම් එච්ඡකම්හි වා දුක්ඛේ නිජ්ජෙන්නේ සම්බම් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂති තේ නජානාත දිත්තේව ධම්මේ අපසරාණං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදම් චස්මා ආයසමන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්‍යාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං පුබ්බේ කත හේතු ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවශ්‍යවා කම්මක්කයෝ කම්මක්කයා දුක්ඛක්කයෝ දුක්ඛක්කයා වේදනාක්කයෝ වේදනාක්කයා සම්බන් දුක්ඛං නිජ්ජෙන්නම් භවිෂ්‍යති එවං උත්තේ භික්ඛවේ තේන ගණ්ඨාමං ඒතදවෝචුන් නිගණ්ඨෝ ආවුසෝ නාතකුත්තෝ සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිශේෂං ඥාන දස්සනං පරිජානාති චරතෝච මේ තෙට්ඨතෝච සොත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චුපට්ඨිතන්තේ සෝ එවමහ අත්ථිකෝ වෝ ආවුසෝ නිගණ්ඨා පුබ්බේව පාපං කම්මං කතං සංඉමාය කටුකාය දුක්කරකාරිකාය නිජ්ජේරේත යම් පනෙස්ස ඒතරහි කායේන සංවතා වාචාය සංවතා මනසා සංවතා තං ආයතින් පාපස්ස කම්මස්ස අකරණම් ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්කයෝ කම්මක්කයා දුක්ඛක්කයෝ දුක්ඛක්කයා වේදනාක්කයෝ වේදනාක්කයා සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂ්‍යති තේ පංච පනම්හාකං රුච්ඡති චේව කමතිච තේන සම්මා අත්තමනාති එවං වොත්තේ අහං බික්ඛවේ තේන ගණ්ඨේ ඒතදවෝ සං පංචකෝ ඉමේ ආවුසෝ නිගණ්ඨා ධම්මා දිත්තේව ධම්මේ ද්විධා විපාකාං කතමේ පංච සද්ධා රුචි අනුස්සවෝ ආකාර පරිවිතක්කෝ දිට්ඨි නිජානක්ඛන්තේ ඉමේකෝ ආවුසෝ නිගණ්ඨා පංච ධම්මා දිත්තේව ධම්මේ ද්විධා විපාකාත් තත්‍රායස්මන්තානං නිගණ්ඨානං කා අතේ තංසේ සත්තරි සද්ධා කාරුචීකෝ අනුස්සවෝ කෝ ආකාර පරිවිතක්කෝ කාදිත්තේ නිජානක්ඛන්තේ තේ එවං වාදේකෝ අහං භික්ඛවේ නිගණ්ඨේසු නකින්චේ සාධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි කුණච පරාහං භික්ඛවේ තේ නිගණ්ඨේ එවං වදාමි සංකින් මඤ්ඤතා උසෝ නිගණ්ඨා යස්මින් හිවෝ සමයේ තිබ්බෝ උපක්ඛමෝ හෝති තිබ්බං පදානම් තිබ්බා තස්මින් සමයේ ඕපක්ඛමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයේත යස්මින් පනවෝ සමයේ නතිබ්බෝ උපක්කමෝ හෝති නතිබ්බං පදානම් නතිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයේතාති යස්මින් නෝ ආවුසෝ ගෝතම සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පදානං තිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියාමි යස්මින් පනනෝ සමයේ නතිබ්බෝ උපක්ඛමෝ හෝති නතිබ්බං පදානං නතිබ්බා තස්මින් සමයේ ඕපක්ඛමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියාමාති ඉති කෙරා උසෝනි ගණ්ඨා යස්මින් වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බා පදානං තිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදීයේත යස්මින් පනවෝ සමයේ නතිබ්බෝ උපක්කමෝ හෝති නතිබ්බං පදානං නතිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදීයේත එවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං නඛල්ලමස්ස වෙය්‍යාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං කුබ්බේ කත හේතුං ඉති පුරාණානං කම්මානං සපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවෝ කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂ්‍යති තේ සතේයාවසෝ නිගණ්ඨා යස්මින් වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පදානම් නතිබ්බා සස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදීයේත යස්මින් පනවෝ සමයේ නතිබ්බෝ උපක්කමෝ හෝති නතිබ්බං පදානම් තිබ්බා සස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයේත එවං සම්තේ ආයස්මන්තානං නිකණ්ඨානං කල්ලමස්ස වෙය්‍යාකරණාය යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්බන්තං කුබ්බේකත හේතුං ඉති පුරාණානං කම්මානං පේයාලං සබ්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂති තේ යස්මාචකෝ ආවුසෝ නිගණ්ඨා යස්මින් ගෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පදානම් තිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයේත යස්මින් පනවෝ සමයේන තිබ්බෝ උපක්කමෝ හෝති නතිබ්බං පදානම් නතිබ්බා තස්මින් සමයේ ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයේත හේතුම් හේ සාමාඤ්ඤේව ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදීයමානා අවිජ්ජා අඥාන සම්මෝහා විපච්ඡේත යං කිංචායන් පුරිස පුද්ගලෝ පරිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බං සංකුබ්බේ කත හේතු ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තේ භාවා නවානං කම්මානං අකරණා ආයතින් අනවස්සවෝ ආයතින් අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සම්බන් දුක්ඛං නිජ්ජෙන්නං භවිෂති තේ එවං වාදේපි කෝ අහං භික්ඛවේ නිකණ්ඨේසෝ න කංචේ සාධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි කුණච පරාහං භික්ඛවේ තේ නිකණ්ඨේ එවං වදාමි සංඛෙන් මඤ්ඤතා උසෝ නිකණ්ඨා යමිදං කම්මං දිට්ඨ ධම්ම වේදනීයං තං උපක්ඛමේන වා පදානේන වා සම්පරාය වේදනීයං හෝතෝති ලබ්බමේ තන්ති නොහිදං ආඋසෝත් යම් පනිදං කම්මං සම්පරාය වේදනීයං තං උපක්ඛමේන වා පදානේන වා දිට්ඨ ධම්ම වේදනීයං හෝතෝති ලබ්බමේ තන්තේ โนหิดังอาวุโสถังคิงมัญญาทาวุโสนิกันธามยามิดังคัมมันสุขเวดนียังทังอุปักขเมนวาปดาเนนวาดุกขเวดนียังโหตุตีลับเมทันติโนหิดังอาวุโส යම් පනිදං කම්මං දුක්ඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා සුඛ වේදනීයං හෝතෝ තේ ලබ්ධමේ තන්ති නොහිදං ආවුසෝ තංකින් මඤ්ඤතාවුසෝ නිගණ්ඨා යමිදං කම්මං පරික්ඛක්ඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා අපරිපක්ඛ වේදනීයං හෝතෝ තේ ලබ්ධමේ තන්ති නොහිදං ආඋසෝන් යම් පනිදං කම්මං අපරිපක්ඛ වේදනීයං තං උපක්ඛමේන වා පධානේන වා පරිපක්ඛ වේදනීයං හෝතෝති ලබ්බමේ තන්ති නොහිදං ආඋසෝන් තං කිං මඤ්ඤතා උසෝ නිගණ්ඨා යමිදං කම්මං බහුවේදනීයං තං උපක්ඛමේනවා පධානේනවා අප්පවේදනීයං හෝතෝති ලබ්බමේ තන්ති නොහෙදං ආවුසෝ යම් පනිදං කම්මං අප්පවේදනීයං තං උපක්ඛමේනවා පධානේනවා බහුවේදනීයං හෝතෝති ලබ්බමේ තන්ති නොහිදං ආවුසෝ සංඛෙන් මඤ්ඤතා උසෝ නිගණ්ඨා යමිදං කම්මං වේදනීයං සං උපක්ඛමේන වා පධානේන වා අවේදනීයං හෝතෝ තේ ලබ්භමේ සම්තේ නොහිදං ආඋසෝ යම් පනිදං කම්මං අවේදනීයං සං උපක්ඛමේන වා පධානේන වා වේදනීයං හෝතෝ තේ ලබ්භමේ සම්තේ නොහිදං ආඋසෝ ඉති කිරාවුසෝ නිගණ්ඨා යමිදං කම්මං දෙට ධම්ම වේදනීයං සං උපක්කමේන වා පධානේන වා සම්පරාය වේදනීයං හෝතෝති අලබ්බමේතං යමිදං කම්මං සම්පරාය වේදනීයං සං උපක්කමේන වා පධානේන වා දෙට ධම්ම වේදනීයං හෝතෝති අලබ්බමේතං යමිදං කම්මං සුඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා දුක්ඛ වේදනීයං හෝතෝති අලබ්භමේතං යමිදං කම්මං දුක්ඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා සුඛ වේදනීයං හෝතෝති අලබ්භමේතං යමිදං කම්මං පරිපක්ඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා අපරිපක්ඛ වේදනීයං හෝතෝති අලබ්භමේතං යමිදං කම්මං අපරිපක්ඛ වේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා පරිපක්ඛ වේදනීයං හෝතෝති අලබ්භමේතං යමිදං කම්මං බහුවේදනීයං තං උපක්ඛමේනවා පධානේනවා අප්පවේදනීයං හෝතෝති අලබ්බමේතම් යමිදං කම්මං අප්පවේදනීයං තං උපක්ඛමේනවා පධානේනවා බහුවේදනීයං හෝතෝති අලබ්බමේතම් යමිදං කම්මං වේදනීයං තං උපක්ඛමේනවා පධානේනවා අවේදනීයං හෝතෝති අලබ්භමේසම් යමිදං කම්මං අවේදනීයං සංඋපක්ඛමේන වා පධානේන වා වේදනීයං හෝතෝති අලබ්භමේසම් එවං සන්තේ අහයස්මන්තානං නිගණ්ඨානං අපලෝ උපක්කමෝ හෝති අපලං පධානං එවං වාදේ භික්ඛවේ නිගණ්ඨා එවං වාදේනම් භික්ඛවේ නිගණ්ඨානම් දස සහ ධම්මිකා වාදානුවාදා ගාරහ්‍යණ්ඨානං ආගච්ඡanti සචේ භික්ඛවේ සත්තා කුබ්බේ කත හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ නිගණ්ඨා කුබ්බේ දුක්ඛත කම්මකාරිනෝ යං ඒතරහි ඒව රූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයන්තේ සතේ බික්ඛවේ සත්තා ඉස්සර නිමාන හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා බික්ඛවේ නිගණ්ඨා පාපකේන ඉස්සරේන නිම්මිතා යං ඒතරහි ඒව රූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයන්තේ සචේ භික්ඛවේ සත්තා සංගති භාව හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ නිගණ්ඨා පාප සංගතිඛා යං ඒතරහි ඒව රූපං දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති සචේ භික්ඛවේ සත්තා අභිජාතේ හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ නිගණ්ඨා පාපා බෙහෙජාතිකා යං ඒතරහි ඒව රූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයන්ති සචේ භික්ඛවේ සත්තා දෙට්ඨ ධම්මෝ පක්ඛම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ නිගණ්ඨා පාප දෙට්ඨ ධම්මෝ පක්ඛමා යං ඒතරහි ඒව රූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති සතේ භික්ඛවේ සත්තා පුබ්බේ ගත හේතෝ සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරහ්‍යානි ගණ්ඨා නොචේ සත්තා පුබ්බේ ගත හේතෝ සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරහ්‍යානි ගණ්ඨා සතේ බික්කවේ සත්තා ඉස්සර නිම්මාන හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහා නිගණ්ඨාං නොචේ සත්තා ඉස්සර නිම්මාන හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහා නිගණ්ඨාං සතේ බික්කවේ සත්තා සංගති භව හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහා නිගණ්ඨාං නොචේ සත්තා සංගති භාව හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහානි ගණ්ඨා සචේ භික්ඛවේ සත්තා අභිජාති හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහානි ගණ්ඨා නොචේ සත්තා අභිජාති හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ගාරයිහානි ගණ්ඨා සචේ භික්ඛවේ සත්තා දිට්ඨ ධම්මෝ පක්කම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති ගාරයිහානි ගණ්ඨා නොචේ සත්තා දිට්ඨ ධම්මෝ පක්කම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති ගාරයිහානි ගණ්ඨා එවං වාදේ භික්ඛවේ නිගණ්ඨා එවං වාදේනම් භික්ඛවේ නිගණ්ඨානං ඉමේ දස සහ ධම්මිකා වාදානුවාදා ගාරහ්‍යණ්ඨානං ආගච්ඡන්ති එවං කෝ භික්ඛවේ අපරෝ උපක්කමෝ හෝති අපරං පදානම් කතංච භික්ඛවේ සපරෝ උපක්කමෝ හෝති සපලං පදානම් ඉද බෙක්කවේ බෙක්කෝන හේව අනද්ද භෝසං අත්තානං දුක්ඛේන අද්ද භාවේතේ ධම්මිකංච සුඛං න පරිච්ඡජති තස්මින් ච සුඛේ අනදේ මුච්චිතෝ හෝති සෝ එවං භජානාති ඉමස්ස කොහොමේ දුක්ඛ නිධානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පදානා විරාගෝ හෝති ඉමස්සපනමේ දුක්ඛ නිදානස්ස අජ්ජෝපෙක්ඛසෝ උපේක්ඛං භාවයතෝ විරාගෝ හෝති සෝයස්ස හේ ක්වාස්ස දුක්ඛ නිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පදානා විරාගෝ හෝති සංඛාරං කත්ථ පදහතේ යස්ස පනස්ස දුක්ඛ නිදානස්ස අජ්ජෝපෙක්ඛතෝ උපේක්ඛං භාවයතෝ විරාගෝ හෝති උපේක්ඛං තත්ථ භාවේති තස්ස තස්ස දුක්ඛ නිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති එවං පිස්ස තං දුක්ඛං නිජ්ජින්නම් හෝති තස්ස තස්ස දුක්ඛ නිදානස්ස අජ්ජෝපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝති එවං පිස්ස තන් දුක්ඛං නිජ්ජෙන්නං හෝති සේයතා විබෙක්ඛවේ පුරිසෝ ඉත්‍යාසාරත්තෝ පටිබද්ධ චිත්තෝ තිබ්බච්ඡන්தோ තිබ්බා පෙක්ඛෝ සෝතං එත්තිං පස්සෙය්‍ය අඤ්ඤේන කුරිසේන සද්දෙන් සම්තිට්ඨන්තින් සල්ලපන්තින් සංජග්ගන්තින් සංහසන්තින් සංඛෙන් මඤ්ඤතහ භික්ඛවේ අපේනෝ තස්ස කුරිසස්ස අමුං එත්තිං දිස්වා අඤ්ඤේන කුරිසේන සද්දෙන් සම්තිට්ඨන්තින් සල්ලපන්තින් සංජග්ගන්තින් සංහසන්තින් uppajjeyum ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති එවං බහන්තේ සංකිස්ස හේතු අසෝහේ බන්තේ පුරිසෝ අමුස්සායිත්‍යාසාරත්තෝ පටිබද්ධ චිත්තෝ තිබ්බච්ඡන්தோ තිබ්බා පෙක්ඛෝ තස්මාතං ඉත්ථිම් දෙස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිම් සන්තේට්ඨන්තෙන් සල්ලපන්තෙන් සංජාග්ගන්තෙන් සංහසන්තෙන් uppajjeyon ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝපායාසාති අතකෝ බික්ඛවේ තස්ස පුරිසස්ස ඒවමස්ස අහංකෝ අමුස්සා ඉතිහාසාරත්තෝ පටිබද්ධ චිත්තෝ තිබ්බච්ඡන්தோ තිබ්බාපෙක්ඛෝ තස්සමේ අමොං එත්තෙන් දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධෙන් සම්තෙට්ඨන්තෙන් සල්ලපන්තෙන් සංජග්ගන්තෙන් සංහසන්තෙන් උප්පජ්ජන්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසං යන්නෝනාහං යෝ මේ අමුස්සා ඉත්‍තිහා චන්දරාගෝ සංපදෙයන්තේ සෝයෝ අමුස්සා ඉත්‍තිහා චන්දරාගෝ සංපජහේය සෝතං ඉත්තිං පස්සෙය අපරේණ සමේන අඤ්ඤේන පුරිසේන සද්ධින් සම්තෙට්ඨන්තිං සල්ලපන්තිං සංජග්ගන්තිං සංහසන්තිං සංකින් මඤ්ඤත භික්ඛවේ අපේනොතස්ස පුරිසස්ස අමොං ඉත්තිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධින් සම්තෙට්ඨන්තිං සල්ලපන්තිං සංජග්ගන්තිං සංඝසන්තෙන් උප්පජ්ජේයොං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති නොහේතං බන්තේ තං කිස්ස හේතුං අසෝහිබන්තේ පුරිසෝ අමුස්සායිත්‍යා වේතරාගෝ තස්මා සංයත්තෙන් දෙස්වා අඤ්ඤේන පුරිසේන සද්දෙන් සම්තෙට්ඨන්තින් සල්ලපන්තින් සංජග්ගන්තින් සංහසන්තින් न උප්පජ්ජේයොං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසාති ඒවමේව කෝ භික්ඛවේ දෙක්ඛෝ නහේව අනද්ද භෝතං අත්තානං දුක්ඛේන අද්ද භාවේති ධම්මකංච සුඛං න පරිච්ඡජති තස්මින්ච සුඛේ අනදිමුච්ඡිතෝ හෝති සෝ එවං පජානාති ඉමස්ස කොහොමේ දුක්ඛ නිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පදානා විරාගෝ හෝති ඉමස්ස පනමේ දුක්ඛ නිදානස්ස අජ්ජෝපෙක්ඛතෝ උපේක්ඛං භාවයතෝ විරාගෝ හෝති සෝයස්ස ක්වාස දුක්ඛ නිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පදානා විරාගෝ හෝති සංඛාරං තත්ත පදාතේ යස්ස පනස්ස දුක්ඛ නිදානස්ස අජ්ජෝ පෙක්ඛතෝ උපේක්ඛං භාවයතෝ විරාගෝ හෝති උපේක්ඛං තත්ත භාවේති තස්ස තස්ස දුක්ඛ නිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පදානා විරාගෝ හෝති එවං පේසකං දුක්ඛං නිජ්ජින්නම් හෝති තස්ස තස්ස දුක්ඛ නිදානස්ස අජ්ජෝපෙක්ඛතෝ උපේක්ඛම් භාවයතෝ විරාගෝ හෝති එවං පිස්සත්තං දුක්ඛං නිජ්ජින්නම් හෝති එවං තේ වික්ඛවේ සඵලෝ උපක්ඛමෝ හෝති සඵලං පදානං පුනච්ච පරම් වික්ඛවේ දික්ඛෝ ඉති පරිසංචෙක්ඛතේ යතහා සුඛං කෝමේ විහෙරතෝ අකුසල ධම්මා අ비වඩ්ඩන්තේ කුසල ධම්මා පරිහායන්තේ දුක්ඛාය පනමේ අත්තානං පදහතෝ අකුසල ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අ비වඩ්ඩන්තේ යන්නෝනාහං දුක්ඛාය අත්තානං පදහෙයන්තේ සෝ දුක්ඛාය අත්තානං පදහතේ තස්ස දුක්ඛාය අත්තානං පදහතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති සෝන අපරේන සමේන දුක්ඛාය අත්තානං පදහති සංකිස්ස හේතු යස්ස හිසෝ භික්ඛවේ දික්ඛෝ අත්තාය දුක්ඛාය අත්තානං පදහෙය්‍ය ස්වාස්ස අත්තෝ අබිනිප්පන්නෝ හෝති තස්මාන අපරේණ සමේන දුක්ඛාය අත්තානං පදහති සේයතා විවෙක්ඛවේ උසුකාරෝ තේජනං ද්වේෂෝ අලාපේසෝ ආසාපේති පරිතාපේති උජොං කරෝති කම්මනීයං යතෝ කෝ භික්ඛවේ උසුකාරස්ස තේජනං ද්වේෂෝ අලාපේසෝ ආසාපිතං හෝති පරිතාපිතං හෝති උජුං කතං හෝති කම්මනීයම් නසොත්තං අපරේන සමයේන උසුකාරෝත්තේජනං ද්වේසෝ අලාසේසෝ ආතාපේති පරිතාපේති උජුං කරෝති කම්මනීයං සංකිස්ස හේතුම් යස්ස හිසෝ භික්ඛවේ අත්ථාය උසුකාරෝ තේජනං ද්වේසෝ අලාසේසු ආතාපේය පරිතාපේය උජුං කරෙය්‍ය කම්මනීයම් ස්වාස අත්තෝ අබිනිප්පන්නෝ හෝති තස්මාන අපරේණ සමේන කුසුකාරෝ තේජනම් ද්වේසු අලාතේසු ආතාපේති පරිතාපේති උජුං කරෝති කම්මනීයම් ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉති පරිසංචෙක්ඛති යතහා සුඛං කෝ මේ විහෙරතෝ අකුසල ධම්මා අබිවර්ධන්තේ කුසල ධම්මා පරිහායන්ති දුක්ඛාය පනමේ අත්ථානං පදහතෝ අකුසල ධම්මා පරිහායන්තේ කුසල ධම්මා අබිවර්ධන්තේ යන්නෝනාහං දුක්ඛාය අත්ථානං පදේයන්තේ සෝ දුක්ඛාය අත්ථානං පදහතේ තස්ස දුක්ඛාය අත්ථානම් පදහතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවර්ධන්ති සෝන අපරේන සමයේන දුක්ඛාය අත්ථානම් පදහති සංකිස්ස හේතු යසහිසෝ භික්ඛවේ භික්ඛෝ අත්ථාය දුක්ඛාය අත්ථානම් පදහෙය්‍ය ස්වාස්ස අත්තෝ අබිනිප්පන්නෝ හෝති තස්මාන අපරේණ සමේන දුක්ඛාය අත්තානං පදහති එවං තේ දෙක්ඛවේ සඵලෝ උපක්ඛමෝ හෝති සඵලං පදහානං පුනච පරම් දෙක්ඛවේ ඉද තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාන් සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමන බ්‍රාහ්මණින් පජම් සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සං ධම්මං සුනාති ගහපති වා ගහපති පුত্তෝ වා අඤ්‍යතරස්මින් වා කුලේ පච්ඡාජාතෝ සෝතන් ධම්මං සොත්වා තථාගතේ සද්ධාං පරිලභති සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ ඉති පටිසංචෙක්ඛති සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පම්බජ්ජාන් නයදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසෝද්ධං සංඛරිකිතම් බ්‍රහ්මචරියං චරිතුම් යන්නෝනාහං කේශමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයං තේ සෝ අපරේන සමේන අප්පං වා භෝගක්ඛන්දං පහාය මහන්තං වා භෝගක්ඛන්දං පහාය අප්පං වා ඥාති පරිවට්ටං පහාය මහන්තං වා ඥාති පරිවට්ටං පහාය තේ සමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති සෝ එවං පබ්බජිතෝ සමානෝ භික්ඛූණං සික්ඛාසාජේව සමාපන්නෝ පාණාති පාතං පහාය පාණාති පාතා පටිවිරසෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බපාන භෝත හිතානුකම්පේ විහෙරති අදෙන්නා දානං පහාය අදෙන්නා දානං පටිවිරතෝ හෝති දෙන්නා දායේ දෙන්න පාටි කංකේ අතේනේන සුචි භෝතේන අත්තානං විහෙරති අබ්‍රහ්මචාරියං පහාය බ්‍රහ්මචාරී හෝති ආරාචාරී විරතෝ මේතුනා ගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සත්‍යවාදී සත්‍ය සන්දෝ තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඉතෝ සුත්වාන අමොත්‍ර අක්කාතා ඉමේ සම්වේදාය අමොත්‍ර වාසොත්වාන ඉමේ සං අක්කාතා අමෝ සංවේදාය ඉති බින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණින් වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමණීයා හදයංගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපා තථාරෝපින් වාචං භාසිතා හෝති සම්පප්පලාපම් පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ථවාදී විනයවාදී නිධානවතින් වාචං භාසිතාං කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතම් තෝ බීජගාම බුතගාම සමාරම්භා පටිවිරතෝ හෝති ඒකබත්තිකෝ හෝති රස්සෝ කරතෝ විරතෝ විකාල භෝජනා නච්චගේතවාදිත විසෝක දස්සනා පටිවිරතෝ හෝති මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨානා පටිවිරතෝ හෝති උච්චාසයන මහාසයනා පටිවිරතෝ හෝති ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමක ධඤ්ඤ පටිග්ගහනා පටිවිරතෝ හෝති ආමකමංස පටිග්ගහනා පටිවිරතෝ හෝති ඉත්ති කුමාරිකා පටිග්ගහනා පටිවිරතෝ හෝති දාසේ දාස පටිග්ගහනා පටිවිරතෝ හෝති අජේලක පටිග්ගහනා පටිවිරතෝ හෝති කුක්කුට සෝකර පටෙක් ගහනා පටිවිරතෝ හෝති හත්ති ගවස්ස වලවා පටෙක් ගහනා පටිවිරතෝ හෝති කෙත්සේවත්තෝ පටිග්ගහනා පටිවිරතෝ හෝති දෝතේය පහේන ගමනානු යෝගා පටිවිරතෝ හෝති කය වික්ඛයා පටිවිරතෝ හෝති තුලා කෝට කංශ කෝට මාන කෝටා පටිවිරතෝ හෝති උක්කෝටන වංචන නිකතිසාච යෝගා පටිවිරතෝ හෝති ඡේදන වද බන්ධන විපරාමෝස ආලෝප සහසාකාරා පටිවිරතෝ හෝති සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන කුච්ච පරිහාරිකේන පිණ්ඩ පාතේන සෝයේන යේනේව පක්කමති සමාදාය පක්කමති සේයතාසි නාමපක්ඛේ සකුණෝ යේන යේනේ වඩේති සපත්ත බාරෝ වඩේති ඒවමේව බික්ඛෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන කුච්චි පරිහාරිකේන පිණ්ඩපාතේන සෝ යේන යේනේව පක්කමතේ සමාදායේව පක්කමතේ සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජස්සං අනවජ්ජ සුඛං පරිසංවේදේති සෝචක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානොබ්බෙන්ජනක් ගාහි යත්වාධිකරණමේනං චක්ඛුේන්ද්‍රයන් අසංඋතං විහරන්තං අබේජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවේයං තස්ස සංවරාය පටිපජ්ජති අරක්කතේ චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජතේ සෝතේන සද්දං සොත්වා තේයාලම් ගාහනේන ගන්ධං ගායත්වා තේයාලම් ජීවහාය රසං සායත්වා තේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහි හෝති නානුබ්බෙන්ජනග්ගාහි යස්වාදිකරණමේනං මනින්ද්‍රයන් අසංගතං විහරන්තං අබේජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවේයං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්‍රයන් මනින්ද්‍රයේ සංවරං ආපජ්ජති සෝයිමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජස්සං අභ්‍යාසේක සුඛං පරිසංවේදේති සෝ අබේක්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අතිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ ටිසේ නිසෙන්නේ සොත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති සෝයිමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමායච අරියාය සන්තොට්ඨියා සමන්නාගතෝ ඉමිනාච අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජතේ අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරගුහං සොසානං වනපත්තං අබ්බෝ කාසං පලාල පුඤ්ජම් සෝපච්ඡාවස්සං සෙන්ඩපාත පඩෙක්ඛන්සෝ නිසේදතේ පල්ලංකං ආභජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨා පෙත්වා සෝ අවිජ්ජං ලෝකේ පහාය විගතා විජ්ජේන චේතසා විහෙරති අවිජ්ජාය චිත්තං පරිසෝදේති ව්‍යාපාද පදෝ සංපහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන භෝතේතානුකම්පේ ව්‍යාපාද පදෝ සාචිත්තං පරිසෝදේති තීන මිද්දං පහාය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තං පරිසෝදේති උද්ධච්ච කුක්කුච්ඡං පහාය අනුද්ධතෝ විහෙරති අජ්ජත්සං බෝපසංස චිත්තෝ උද්ධච්ච කුක්කුච්ඡා චිත්තං පරිසෝදේති විචිකිච්ඡං පහය තින්න විචිකිච්ඡෝ විහරති අකසංකතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝධේති සෝයිමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පේතේ සුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති එවං තෙබෙක්ඛවේ සපලෝ උපක්ඛමෝ හෝති සපලං පදානම් පුනච පරම් වික්ඛවේ වික්ඛෝ විතක්ඛ විචාරාණං වෝපසමා අය්‍යස්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතස්සං අවිචාරං සමාධේ යම්තේ තේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති එවං තේ බෙක්ඛවේ සපලෝ උපක්ඛමෝ හෝති සපලං පදානම් පුනච පරම් බික්ඛවේ බික්ඛෝ පේතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝ ච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තං සතියං ඥානං උපසම්පජ්ජ විහෙරති එවං තේ භික්ඛවේ සඵලෝ උපක්ඛමෝ හෝති සඵලං පදහානං පුනච පරම් භික්ඛවේ බික්ඛෝ සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුද්දේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගමං අදොක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසොද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති එවං තේ බික්ඛවේ සඵලෝ උපක්ඛමෝ තේ සඵලං පදානම් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුළු බොහෝතේ කම්මනේ ඨිතේ ආනෙන්ජප්පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහිසං පුබ්බේ නිවාසං අනුස්සරති සේයතේ ධම්ම ඒකම්පජාසෙන් ද්වේපජාසියෝ තිස්සෝපජාසියෝ චතස්සෝපජාසියෝ පංචපජාසියෝ දසපජාසියෝ වේසතෙම්පජාසියෝ තින්සම්පජාසියෝ චත්තාලේ සම්පජාසියෝ පඤ්ඤා සම්පජාසියෝ ජාති සතම්පේ ජාති සහ සම්පේ ජාතේ සත සහ සම්පේ අනේකේතේ සංවට්ඨකප්පේ අනේකේතේ විවට්ඨකප්පේ අනේකේතේ සංවට්ඨ විවට්ඨකප්පේ අමෝසරාසින් ඒවං නාමෝ ඒවං ගොස්සෝ ඒවං වන්නෝ ඒවමහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුකරේ අන්තෝ සෝධතෝ චතෝ අමෝසර උදපාදින් తత్రాపాసిం ఏవం నామో ఏవం గొత్తో ఏవం వన్నో ఏవమహారో ఏవం సుఖ దుఃఖ పటిసంవేදී ඒවමායුකරයන්තෝ සෝතතෝ චුතෝ ඉදූපපන්නෝති ඉතේ සාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති ඒවම්පි භික්ඛවේ සඵලෝ හෝති උපක්ඛමෝ හෝති සඵලං පදහානම් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබොහතේ කම්මනී ඨිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතෝපපාත ඥානාය චිත්තං අබිනෙන්නාමේති සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සති සමමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්‍යේ පජානාති ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස දේදා පරම්මරණා අපායන් දුක්ඛතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේ වාසන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දෙන්නේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සතේ චාමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති එවං තිබික්ඛවේ සපලෝ උපක්ඛමෝ හෝති සපලං පදහානම් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබොහතේ කම්මනේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං පහඥානාය චිත්තං අබිනින්නාමේති සෝයිදං දුක්ඛන්තේ යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාසේ යථා භෝතං පජානාති ඉමේ ආශවාසේ යථා භෝතං පජානාති අයං ආශව සමුදයෝති යථා භෝතං පජානාති අයං ආශව නිරෝධෝති යථා භෝතං පජානාති අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාසේ යථා භෝතං පජානාති අස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමසවාසේ චිත්තං විමුච්ඡති භවසවාපේ චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාසේ චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කිහිනාජාසේ උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති එවම්පිකෝ භික්ඛවේ සඵලෝ උපක්ඛමෝ හෝති සඵලං හදානම් එවං වාදේ භික්ඛවේ තථාගතෝ එවං වාදේ භික්ඛවේ තථාගතං දස සාධම්මිකා පාසංසට්ඨාන ආගච්ඡන්ති සචේ භික්ඛවේ සත්තා පුබ්බේ ගත හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ තථාගතෝ පුබ්බේ සුගත කම්මකාරේ යං ඒතරහි ඒව රූපා අනාසවා සුඛා වේදනා වේදේති සචේ භික්ඛවේ සත්තා ඉස්සර නිම්මාන හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ තථාගතෝ බද්දකේන ඉස්සරේන නිම්මිතෝ යං ඒතරහීව රූපා අනාසවා සුඛා වේදනා වේදේති සචේ වික්ඛවේ සත්තා සංගති භව හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා වික්ඛවේ තථාගතෝ කල්යාණ සංගතිකෝ යං ඒතරහි ඒව රූපා අනාසවා සුඛා වේදනා වේදේති සතේ භික්ඛවේ සත්තා අවිජාති හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ තථාගතෝ කල්යාණාභේ ජාතිකෝ යං ඒතරහි ඒව රූපා අනාසවා සුඛා වේදනා වේදේති සචේ භික්ඛවේ සත්තා දිට්ඨ ධම්මෝපක්කම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ තථාගතෝ කල්යාණ දිට්ඨ ධම්මෝ පක්ඛමෝ යං ඒසරහි ඒව රූපා අනාසවා සුඛා වේදනා වේදේති සචේ භික්ඛවේ සත්තා කුබ්බේ කත හේතු සුඛ දුක්ඛං පටිසංවේදෙන්ති ප්‍රාසංසෝ තථාගතෝ නොචේ සත්තා පුබ්බේ කත හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ සචේ භික්ඛවේ සත්තා ඉස්සර නිම්මාන හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ නොචේ සත්තා ඉස්සර නිම්මාන හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ සචේ භික්ඛවේ සත්තා සංගති භාව හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පිපාසංසෝ තථාගතෝ නොචේ සත්තා සංගති භව හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ සචේ භික්ඛවේ සත්තා අවිජාතේ හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ නොචේ සත්තා අභිජාති හේතෝ සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ සචේ භික්ඛවේ සත්තා දිට්ඨ ධම්මෝ පක්කම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ නොචේ සත්තා දිට්ඨ ධම්මෝ පක්කම හේතු සුඛ දුක්ඛං පරිසංවේදෙන්ති පාසංසෝ තථාගතෝ එවං වාදේ භික්ඛවේ තථාගතෝ ඒවන් වාදේ භික්ඛවේ තථාගතම් ඉමේ දස සහ ධම්මිකා පාසංසට්ඨාන ආගච්ඡන්ති තේ ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අවිනන්දුන්ති දේවදහසොත්තං පඨමං